ඊළඟට තව ප්‍රශ්නයක් එහි තියෙනවා FB සමූහයක තිබූ මෙම කරුණ පහදා දෙන්න. එහි දක්වා තිබුණේ සම්මාදිට්ඨිය නිසා අනෙක් සියලුම මාර්ගාංග නිතතින් වැඩෙන බවයි. එය නිවැරදිද? ඒක නිවැරදි. හැබැයි මේකෙන් අදහස් කරන්නේ සම්මාදිට්ඨිය පමණක් හුදකලාව තිබීම ගැන නෙමෙයි නිවැරදිව සම්මා දිට්ඨිය වැඩෙනවා නම් ඒ සම්මා දිට්ඨිය සම්මා සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියන අවශේෂ මාර්ගාංග ධර්මයන්ගෙන් පිරිවරණ ලදුව එය සංවර්ධනය කළ යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට ඒ ඒ සම්මා දිට්ඨිය අංග සම්පූර්ණ වෙන්නේ එහි අංගෝපාංග හැටියට අවශේෂ මාර්ගාංග ධර්ම ටික එකතු වුණොත් විතරයි ඒ ඒවා පරිවාර ධර්ම හැටියට සම්බන්ධ වුණොත් විතරයි සම්මා දිට්ඨිය පූර්ණ වෙන්නේ. එහෙම නැති සම්මා දිට්ඨිය පරිපූර්ණ නැහැ. සම්මා සංකල්පයක් නැතිනම් එතන සම්මා දිට්ඨිය පූර්ණ නැහැ. එතකොට සම්මා වාචාවක් නැතිනම් එතනත් අර සම්මා දිට්ඨිය තියනවා කියලා කියන්න බෑ. ඒ නිසා සම්මා දිට්ඨිය හරියට ගොඩනගෙනවා නම් ඒක ඇතුලේ මේ ඔක්කොම තියෙනවා. බුදුහාමුදුරුවෝ ඒ සම්බන්ධව ගොඩාක් උපමා දේශනා කරනවා. එතකොට ඇත්තඩියක් තිබ්බහම අනෙක් සියලු සත්වයින්ගේ පාද ඒ තුල පිහිටන්නා වගේ සම්මාදිට්ඨිය කියන කාරණය තුල අනිත් ඒවා පිහිටන ආකාරය. එතකොට පෙරදිග අරුණ මතුවීම සූර්යාගේ නැගීමට පෙර නිමිත්තක් වෙන්නාසේ සම්මා දිට්ඨිය ඉදීම ඒ මාර්ගාංග වැඩෙන බවට පෙර නිමිත්තක් මේ විදිහට විවිධ කරුණු බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨිය සම්බන්ධව දේශනා කරනවා ඒ සම්මා දිට්ඨියයි කියන්නේ මොකක්ද කියලා අපි එතනදී හොඳට තේරුම් ගන්නට ඕන අර සමස්ත මාර්ගාංග ධර්මයන්ගෙන් සංකලණය වුණු निराවුල් නිවැරදි දැක්මක් එතකොට ඒ දැක්ම තුළ අනිවාර්යෙන් අර කියන අවශේෂ ගුණාංග තියෙනවා. ඒ නිසා පරිපූර්ණ වශයෙන් නිවැරදිව සම්මාදිට්ඨිය වඩනවා නම් ඒ තුලම අනිකුත් මාර්ගාංග සංවර්ධනය වෙනවා කියන එක නිවැරදි. හැබැයි ඒක අර අර හොඳට පැහැදිලි කරලා තේරුම් ගන්නට ඕන. ඒව නැත්තම් ආ මම දැන් සම්මාදිට්ඨිය දිනු කරනවා. අපි දැන් තෙරුවන් සරණ ගිහින් තියෙන. ඒ නිසා අපිට සම්මාදිට්ඨිය තියෙනවා. දැන් ඉතින් අනිත් ඒවා ඉබේ වැඩේ කියලා බලාගෙන හිටියොත් ඉතින් අන්තිමට මොකක්වත් නැතුව විනාශ වෙන්නට තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒ තෙරුවන් සරණ යාම විතරක් නෙමෙයි මෙතන කියන්නේ සම්මාදිට්ඨිය කියලා. දැන් අද ගොඩක් දෙනා හඳුනා ගන්නවානේ තෙරුවන් සරණ ගියයි සම්මාදිට්ඨිකයෝ, තෙරුවන් සරණ නොගියයි මිත්‍යා දෘෂ්ටිකයෝ. එතකොට තෙරුවන් සරණ යාමේ කාරණය සම්බන්ධව පමණක් ඒ සම්මා දිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය කියන එක නිවැරදි. අනිත් කරුණු සම්බන්ධව නෙමෙයි. එතකොට සම්මා දිට්ඨිය කියන එක තෙරුවන් සරණ යාම කියන ඒ මූලික කාරණේ. තෙරුවන් සරණ කියන එකේ උපරිම අවස්ථාවට ගියොත් ඒක සම්මා දිට්ඨියේ පූර්ණත්වය තමයි. නමුත් තෙරුවන් සරණ කියලා අපි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කිව්වහම මම දැන් තෙරුවන් සරණ ගියා. ඒතකොට දැන් මගේ සම්මාදිට්ඨිය හරි කියලා. එහෙම හිටියට එහෙම කතාවක් නෙමෙයි මෙතන කියන්නේ. ඒ සම්මාදිට්ඨියේ පරිපූර්ණ තත්ත්වයක්. ඒ සම්මාදිට්ඨිය පරිපූර්ණ වෙන්නේ කොහොමද කියලා සරියුත් හඳුරෝ 16 ආකාරයකින් විස්තර කරනවා මජ්ක්‍ධිම නිකායේ සම්මාදිට්ඨි සූත්‍රය. මෙතන මූලික වශයෙන් කුසල අකුසල කර්මඵල පිළිබඳ හේතුඵල ඥාන. ඊට පස්සේ එතනින් එහාට අවස්ථා 15කදී උන්වහන්සේ විස්තර කරනවා චතුරාර්ය සත්‍ය වශයෙන් කොහොමද මේ සම්මාදිට්ඨිය අවදි වෙන්නේ. ඉතින් එතකොට චතුරා චතුසත්‍ය වශයෙන් මේ සම්මාදිට්ඨිය අවදි වෙනකොට ඒක තමයි සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් මාර්ග ඥානයන් සඳහා උදව් වෙන්නේ. ඉතින් ඒ මට්ටමට උදව් වෙන විදිහට සම්මාදිට්ඨිය වැඩෙනකොට ඒක ඇතුලේ අනිවාර්යෙන් අර ඊතර මාර්ගාංග ටික තියනවා තිබිය යුතුයි. එහෙම නැතිනම් ඒක පරිපූර්ණ සම්මාදිට්ඨියක් වෙන්නේ නැහැ. අන්න ඒ අර්ථයෙන් තමයි සම්මාදිට්ඨිය වැඩෙන තැන අවශේෂ සියලු ධර්ම වැඩෙනවා කියලා කියන්නේ. එහෙම නැතුව නිකන් අර අපි එකක් වැඩුවාම ඊටු ටික නිකන් ඔටෝෆිල් වෙනවා කියන විදිහට ඒක ඒක ඉබේ ඉබේ ගොඩ නැගෙනවා කියන විදිහේ කතාවක් නෙමෙයි එතන කියන්නේ. ඒක ඇතුලේ අනිත් ಗುಣ ටික තිබිය යුතුයි වර්ධනය විය යුතුයි කියන අර්ථය ඇතිවයි ඒ ප්‍රකාශනය කරලා තියෙන්නේ.